අද සහ හෙට කොළඹ නගරය තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් යොදවනු ලබනවා. ඒ සඳහා පොලිස් නිලධාරීන් 1500ක පමණ ප්‍රමාණයක් යොදවනු ලබනවා. විශේෂයෙන්ම මෙම ආගමික උත්සවයට පටහැනි වන ආකාරයෙන් ක්‍රියා කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටද බලාපොරොත්තු වෙනවා.